ශික්ෂණ පුස්තකාලය ඇසුරෙන් එක්දාස් නමසය අනුහයි වසරේ අගෝස්තු මාසේ දහවන දින ප්‍රචාරය කරන ලද හින්දි ගීත පිළිබඳව ඉන්දිවරේ අබේවර්ධන මහත්මිය නිෂ්පාදනය කළ ආවර්ජන වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට පිළිබඳව සංගීතමය ගවේෂණයක යෙදෙමු. ඉදිරිපත් කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ කතිකාචාර්ය කෝලිත භානුදිසානායක. අදත් ආවර්ජන සමග ඔබේ නිවහනට. ඉතින් මා කල්පනා කළා ඔබට මෙවර විශේෂිත වූ ගීතයක් ඉදිරිපත් කරන්න මුලින්ම. ඒ කිව්වේ ඔබ මීට ඉහත අහලා නැති සජීවී පටිගත කිරීමකින් උපුටාගත් ගීතයක්. ලතා ලතා මංගেশකර. ඇයගෙන් තොරව හින්දි චිත්‍රපට ගීත ඉතිහාසයක් ගැන කවරනම් කතාද? මේ ලතා නවජවන් චිත්‍රපටයට ගායනා කළ ගීතයක්. විශේෂයෙන් මෙන්න මේකයි. මේ අය එංගලන්තයේ පැලඩියම් ශාලාවේදී ගායනා කළ ගීතයක සජීවී පටිගත කිරීමක්. අද ආරම්භයට ලතා මංගেশකර් නවජවන් චිත්‍රපටයෙන්. සංගීත භාණ්ඩ මම හිතන්නේ ඒකේ වාදනය කළ නැහැ හතරකට පහකට වැඩිය. ඉතින් කතරම් සංගීත භාණ්ඩ අඩුවෙන් පාවිච්චි කළත් ඒකේ රසයේ කිසිම අඩුවක් වෙලා නැති බව ඔබට එම ගීතේ අහුවම තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ නැති. හොඳයි. දෙවන අංකයේ වශයෙන් මා තෝරාගත්ත බැල්ජු බවරා චිත්‍රපටයේ දුර් කොයි ගායන නැමැති ගීතය. මේ ගීතයේ විශේෂත්වය මෙයයි. අපට නිතර අහන්නට නොලැබෙන ගායිකාවක් මීට දායක වෙලා තියෙනවා. ඇය ශම්ෂාද් බේගම්. ශම්ෂාද් බේගම් සමග ලතා මංගেশකර් මොහමඩ් රාෆි සහ පිරිස මෙම ගීතයට සහභාගී වෙලා තිනවා සංගීතය නෞෂාද් විසින් ගීතේ රචනා කළ තිනවා ශකිල් බදායුනි Thank you. खाए तेरे बिन चलिया අනුෂාත් බේගම් නැමැති ගායිකාවට ಭಾರತයේ මීට කලකට හිත ඇති වූ මුස්ලිම් සහ Hindu කෝලහලවලදී පාකිස්තානයට පලා යාමට සිදු නොවුණා නම් ඇය ලතා මංගেশකර සමග කරට කර ගායනා කරන තත්ත්වයේ ගායිකාවක් බව ඔබට එම ගීතය ශ්‍රවණය කළාට පස්සේ අවබෝධ වන්න ඇති. ඒ වගේම මෙම ගීතයේ සංගීතය ගැන විශේෂයෙන් යමක් කියනවා නම් නෞෂාද් නැමැති සංගීත අධ්‍යක්ෂකවරයා ඉන්දියාවේ දේශීය ජන සංගීතය සමග බටහිර සංගීත සම්ප්‍රදාය ඉතා මැනවින් එකට එක්කාසු කරලා හොඳ සංයුක්ත සංගීතයක ආකාරයෙන් ඉදිරිපත් කළ තියෙන බව කියවේ යුතුයි. නාටයෙන් ලතා මංගেশකරගේ හඬ. මෙම ගීතය මීට පෙර ගායනා කළ තින්නේ කිෂෝ කුමාර්. බටහිර සංගීත සම්ප්‍රදාය මෙහි ප්‍රබලව පාවිච්චි කරලා තිනවා. එය පාවිච්චි කරලා තින්නේ රිද්ම ප්‍රකාශනය සඳහායි. කියන්නේ ගීතයේ රිද්මය තාලය අපිට හැඳින්වීම සඳහා බොක්ස් গিitarේ පාවිච්චි කරලා දෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් චිත්‍රපටය පියාකාගරු রেখেছি මගේ මනමෝහනීය හඬ චිත්‍රපටය බැජු බවුරා එම ගීතය ශාස්ත්‍රීය ගායනයක් කියලා ඔබ ඔබට එකවරම හිතුණාද දන්නේ නැහැ. නමුත් බැජු බවුරා චිත්‍රපටයේ මොහමඩ් රාෆි ගායනා කළ ගීතයක්. මේ ගීතයේ විශේෂත්වයේ හැටියට මා දකින්නේ මෙයයි. ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායේ ගායන ශෛලියක් වන ඛයාල් ගායන ශෛලිය මීට පාදක කරගෙන තියෙනවා. මෙම ගීතය කතරම් ඛයාල් ගායන ශෛලියට කිට්ටුද කියනවා නම් කෙනෙකුට මේ හිතෙන්න පුළුවන් මේක චිත්‍රපට ගීතයක් නොව ඛයාල් ගායනයක් කියලා. මොකද ඒ තරමටම ශුද්ධ ලෙස මෙම නිර්මාණය නෞෂාද් නැමැති සංගීත අධ්‍යක්ෂවරයා විසින් කරලා තියෙනවා. මෙම ගීතය පිළිබඳ කිසියම් විදිහක විවරණයක් කිරීමට ප්‍රථම අපි මෙම ගීතය ශ්‍රවණය කළෙමු. සංගීත අධ්‍යක්ෂක නෞෂාද් පද රචනා කළ තිනවා ශකීල් බදායුනි විසිනි. ी धर न तव्हां घर हरियो गंग मराथ न तोड़ो भरियो हरिओम මල්කවුන්ස් නැමැති රාගයෙන් නිර්මාණය කළ තියෙන්නේ. මල්කවුන්ස් රාගය සාමාන්‍යයෙන් එහි ස්වර රටාව මෙන්න මේ ආකාරයයි. එහි නාදමාලාව ඇහෙනට ඇති. මධ්‍යම රාත්‍රිය මාල්කවුන්ස් රාගයේ ගාන සමය. ඒ කියන්නේ රාගයේ ගායනා කළ යුතු සමය වේලාව හැටියට නම් කරලා තියෙනවා. මේ ගීතයේ අවසාන භාගයේ ඔබට ඇහෙනට ඇති කිසියම් විදිහක ආගමික පසුතලයක් මත පද රචනය වෙලා තියෙන ආකාරය මුරලි මනෝහර හරියෝම් හරියෝම් හරියෝම් අන්න ඒ ආකාරයේ නාදමාලාවක් ඔබට ඇහෙන්නට ඇති. විශේෂයෙන්ම මෙම ගීතය මාල්කවුන්ස් රාගයේ මූලික ස්වરૂපය සහ මාල්කවුන්ස් රාගයේ ශාස්ත්‍රීය ලක්ෂණ ඊටාම ප්‍රබල ලෙස මෙම ගීතයට පාවිච්චි කරලා තිනවා. මේ ගීතය සාදා චිත්‍රපටයෙන් උපුටාගත් ගීතයක්. ගීත ගායනය ලතා මංගেশකර. සංගීතය නිර්මාණය කළ තියෙන්නේ සචින් දේව් බර්මන්. පද රචනය සහීර් ලුධියන්විගෙන් Thank you. භාෂාවෙන් තුම් කියන්නේ උඹ නැත්නම් ඔබ කියන තේරුම. ඔබ කියන එකට සාමාන්‍ය අර්ථ වශයෙන් පාවිච්චි කරන්නේ ආප් කියන තේරුම. මෙතන තුම් කියන්නේ ආදරයෙන් සිය පෙම්වතා නැත්නම් පෙම්වතිය ආමන්ත්‍රණය කරන විදිය. තුම් නැජානේ උඹ යන්නේ නැහැ. ඉතින් අපිත් ආවර්ජන සමග හැමදාම ඔබ සමග. එක්දහස් නමසය අනුහය වසරේ අගෝස්තු මාසේ 10 වන දින ප්‍රචාරය කරන ලද හෙන්දි ගීත පිළිබඳව ඉන්දිවරේ අභිවර්ධන මහත්මිය නිෂ්පාදනය කළ ආවර්ජන වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරේකා පෙරේරා.